චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේ වසමන්නුගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත් මේ තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතයේ යථා ස්වરૂපය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලු ධර්මය දේශනා කරලා තියෙනවා. ලෝකය අවබෝධ කරගන්න, තමන්ව අවබෝධ කරගන්න අවශ්‍ය කරන සියලු ධර්මය දේශනා කරලා තියෙනවා. අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ එවැනි වූ උතුම් ධර්මයක් මගේ ජීවිතය අවබෝධ කර ගැනීම සඳහා මම යොදා ගන්නවා. මේ ජීවිතය තේරුම් අරගෙන මේ ශරීරය මේ හිත තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත්නි, ඊයේ දවසේ අපි සාකච්ඡා කරා මේ ශරීරය එක හැඩයක් එක්තරා ආවේනික හැඩයක් පවතින හේතුව මොකක්ද කියලා අපි කෙටියෙන් නමුත් සාකච්ඡා කරා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නාම කොටස නැත්නම් අපේ සිත පුද්ගලයෙකුට යම් කිසි පුද්ගලයෙකුට එක්තරා කරුණාවන්ත පුද්ගලයාය නපුරු පුද්ගලයාය ඡණ්ඩ පුද්ගලයාය හිතුවක්කාරයාය කීක අපි නම් දාලා තියෙනවා මේ එක එක సంతාන වලට එක එක එක එක සම්මත වශයෙන් ගත්ත පුද්ගලයින්ට ඒ වගේ නම් දාලා තියෙනවා එහෙම දා එහෙම නමකින් ඒ ඒ අය හොරාය කියනවා. වංචාකාරයයි කියනවා. බොරු කියන එක්කෙනාය කියනවා. ඒ වගේ தත්වයකට පත් වෙන්නේ කෙනෙක් හේතු ඇතුවද නැද්ද? නිකන් වෙන්න බෑ. ඇත්තටම අපි කාට හරි කිව්වොත් එමේ යන අපුරු කෙනෙක් කියලා ලෝකේ ගමේ ඉන්න මිනිස්සු රටේ ඉන්න මිනිස්සු කියනවා යම් කිසි කෙනෙකුට මෙයා නපුරු කෙනෙක් කියලා. නපුරු කෙනෙක් කියලා කියනවා නම් සාමාන්‍යයෙන් හොර බැලුවොත් ඇත්තටම නපුරු ගතිය තියෙනවද නැද්ද? මෙයා ඊටසියාකාරයෙක්, මෙයා කම්මැලි පුද්ගලයෙක් නේද? කම්මැලි කියන අයගේ ඉතින් අපිට අනිත් කට කියන අයගේ පිළිවෙලක් නැති පුද්ගලයෙක්. එයා එහෙම එක එක එක එක කෙනාගේ එක එක ගතිගුණ අනුව ඒ ඒ අයට අපි පුද්ගලවාදයෙන් එක එක ඒවා කියනවා. මෙන්න මේක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්තාම මෙතන තියෙන මේ නාම රූප කොටස් දෙකේ වැඩපිළිවෙල තේරුම් ගත්තහම ඒ වාගේ මේ පුද්ගල අදහසින් එක එක්කෙනාට එක එක්කෙනාට අපි තුලට එන එක එක්කෙනා එක එක්කෙනා වෙනුවෙන් අපිට එන පීඩිත අදහස් තියෙනවා නිකන් පරිගන්න ඕනේ නැත්තම් එකට එක කියන්න ඕනේ මතක තියාගෙන ඒ පුද්ගලයාගෙන් ඒ පුද්ගලයාට සලකන්න ඕනේ නැත්නම් මතක තියාගෙන මම මේ වගේ ඒ ඒ පුද්ගල වශයෙන් අපිට එන කෙලෙස් ධර්මයන් තියෙනවා. මේ පුද්ගලයාය මෙයාගෙන් මෙයාට මම මෙන්න මේ කොටසේ මෙයා මට මෙහෙම කළා මම මෙයාට මෙහෙම කරන්න ඕන කියලා. ඒකෙන් අපිට ලෝභ දේශ මොහ උපදිනවා. අන්න ඒ ලෝභ දේශ මොහ නැති කර ගැනීම සඳහා මවය පියාය දරුවාය සහෝදරයාය ඥාතියාය කිය කී අපිට මේ දැනෙන මිනිස්සුන්ගේ සත්වයින්ගේ ඒ ඒ ඒ ඒ වැඩපිළිවෙළවල ක්‍රියාකාරීත්වයන් වෙන් වශයෙන් පේන ගානට වෙන් වශයෙන් කියන්නේ නාම රූප වශයෙන් බෙදිලා නාම රූප වශයෙන් බෙදිලා පේන විදිහට පේන කියන්නේ හැට පේන විදිහට නෙවෙයි අවබෝධ වෙන සංඥා එන විදිහට අපේ හිත කවදා හරි සකස් කරගන්න වෙනවා. අපි මේ හරියට දුක් විඳිනවා. අපි හරියට දුක් විඳින්නේ ඇත්තටම එක එක්කෙනාගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේත් එක්ක තියෙන බද්ධ වීම හින්දා. එහෙම නේද? අපේ ජීවිතේ අපි හරියට දුක් විඳිනවා. ඒක අපිට හොඳටම පේන්න තියෙනවා. ඒ දුක් විඳින්නේ මේ මේ මේ පුද්ගලයාගෙන් ඇති කරගන්න බලාපොරොත්තු තියෙනවා. අන් අයගෙන් ඇති කරගන්න අන් අයගෙන් ඇති කරගන්න බලාපොරොත්තු තියෙනවා. ඒ ඒ ඒ අයගෙන් මේ මේ දේවල් ලැබෙයි කියලා හැමදාම බලාපොරොත්තුෙන් මේක මෙහෙම වෙන්න ඕන කියලා දැඩි හැඟීමකින් අපි ජීවත් වෙනවා. ඉතින් ඒ එවැනි දැඩි හැඟීම් හුඟක් වෙලාවට නිෂ්පල බව තේරෙන්නේ නැහැ. මොකද ඒක තේරෙන්න නම් මේ පුද්ගලයාය කියලා ගන්න මමය කියලා ගන්න මේ කොටාසය වෙන් කර කර හිමිසර බලන්න ඕනේ. ඉතින් ඒක වෙන් කර කර බලන්ඩයි අපි පසුගිය දවස්වල චිත්තවිසුද්ධිය ගැන සාකච්ඡා කරේ. දැන් ඉතින් මට කියන්න තියෙන්නේ එහෙනම් මේ රූපයට හිත එකඟ කරගෙන රූපේ ලක්ෂණ විමසන්ද. නාමයට හිත එකඟ කරගෙන නාමයේ ලක්ෂණ විසඳන්න කියලා. නාම කියලා කිව්වහම වේදනා දැන් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත චෛතසික නිබ්බාන කියන කොටස යටින්නේ නාමයටයි. එතකොට මේ නාම කොටස් වල තියෙන සත්‍ය ස්වභාවය මොකක්ද කියලා විමසන්න අපි මේ හිත යොදවන්න කියනවා ඒවට. හිත යොදවන්න කිව්වහම මේ හිත ඒ නාම කොටස් වල නවතින්නේ නැහැ. රූප කොටස් වල නවතින්නේ නැහැ. මොකද වෙන්නේ? දැන් භාවනාවකින් අපි නාම කොටසට සමවැදිලා නාම කොටසෙහි තියෙන ඇතිවීම නැතිවීම ඒ වෙනස් වීම මට ඕන හැටියට පවත්වා ගන්න බැරි ගතිය දුක්ඛ ලක්ෂණය ආදිය Tamanටම Tamanගේ පැත්තෙන් ප්‍රකට කරගන්න කියනවා. ප්‍රකට කරගන්න කියනකොට මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ මෙයා ඒ නාම කොටස් වල නවතින්නේ නැහැ. රූප කොටස් වල නවතින්නේ නැහැ වෙන කොහේ හරි යනවා. වෙන කොහෙද යන්නේ? නේද පරණ කරපු දේවල්, කියපු දේවල්, අහපු දේවල්, විඳපු දේවල් ඕම ඔය ගිහිල්ලා රැඳි රැඳි ඉන්නවා. ආ ඉතින් මේක පිරික්ස ගන්න බෑ. මම මේ අතන් මෙහෙම අහන්නවා. නිර්වාණ සාන්තිය කියන එක දැනට මෙතන නැහැ. නේද? මොකද නැත්තේ. ඒක හිතමු පළවෙනියෙන්ම අපි කරන්න ඕන වැඩේ ගැන. පින්නත් මේ යම්කිසි මහ පර්වතයක් තියෙනවා. මේ පර්වතයෙන් හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ ඒක අපිට හරි පහසුයි මේ විසුද්ධි ගැන කතා කරන විසුද්ධිය කියන්නේ පිරිසිදු වීම කියලා මම කලින්ම කියලා තියෙනවානේ. එතකොට ලොකු පර්වතයක් තියෙනවා. මේ පර්වතයෙන් කවුරු හරි දක්ෂ නිර්මාණ ශිල්පියෙක් සූදානම් වෙනවා පිළිමයක් නේද? හරි මෙයා පිළිමේ නෙරන්න ඉස්සෙල්ලා මේ පර්වතයේ දිහා බලලා එයා පිළිමයක් නෙරන්නයි හදන්නේ මං අහනවා හොඳට කල්පනා කරලා බලන්න නෙලන්න කලින් පිළිමය මේ පර්වතය තුල තියනවද නැද්ද පර අමුතුවෙන් පිළිමෙට කිසිම කැලලක් හැදුවේ නැහැ නිර්මාණශීලී කෙනා මොකද කරේ අනවශ්‍ය ටික අයින් කරපු එක විතරයි අනවශ්‍ය ටික අයින් කරනකොට පිළිමේ මතුවුණා පුංචි පුංචි අනවශ්‍ය කැලි පොඩි ඉස්සල්ලාම අර නේද ලොකු වෙඩි දාලා එහෙම ලොකු කැලි අනවශ්‍ය කැලි ටික අයින් කරා. ඊට පස්සේ පොඩි කුණු ගෙඩි ගහලා සාමාන්‍ය අනවශ්‍ය කැලි ටික ලොකු ලොකු කැලි ටික අයින් කරා. ඊට පස්සේ පොඩි පොඩි මිටි වලින්, කටු වලින් අන්තිමට චූටි නියන් වලින් නේද? ඒ පිළිමේ තියෙන සියුම් සියුම් තැන්වල තියෙන අනවශ්‍ය දේවල් ටික අයින් කරලා පිළිමේ වතු කරගත්තා. ඒකෝ පිළිමේ වතු කරන්න ඇත්තටම කරේ පිළිමේට අදාළ අංශු මාත්‍රිය දෙයක්වත් හැදුවද? පර්වතයකින් පිළිමයක් නෙලද්දී පිළිමයට අදාළ අංශු මාත්‍රිය දෙයක්වත් හැදුවද? නැහැ. කරේ මොකද? සියලුම සියුම් වශයෙන්ම අනවශ්‍ය සියල්ල ඉවත් කරපේක. අන්න ඒ වගේ උපමාවකින් අපිට මේ මාර්ගිත උපදවා ගැනීම ගැන හොඳ තේරුමක් ඇති කරගන්න පුළුවන්. අපේ හිතත් අර අනවශ්‍ය දේවල් වලින් අත්‍යවශ්‍ය දේ වහගෙන තියෙන්නේ. අපේ චිත්තසංතානය තුලම නිර්වාණ සාන්තිය උදා කරවන මාර්ගසිත ඉපදීමේ හැකියාව තියෙනවා. ආන්ගේ ඉපදීමේ හැකියාවට අපි කළ යුතු තියෙන්නේ අනවශ්‍ය කෙලෙස් ධර්ම උපදින එක අයින් කරලා දාන්න. අනවශ්‍ය කෙලෙස් ධර්ම ටික උපදින උපදින්නේ නැති වෙන්න හිත පිරිසිදු කරනකොට අනවශ්‍ය දේවල් අයින් කරනකොට හිතෙන් අපිට ඇත්තටම පුළුවන් වෙනවා පින්නත් මේ ඒ මාර්ගහිත මේකේ උපදිනවා අනවශ්‍ය ටික. සීලයෙන් පිරිසුදු කරන්න ඕන අපිරිසුදු කන් ටික පිරිසුදු කරනවා. චිත්ත විසුද්ධිය කියන විසුද්ධියෙන් පිරිසුදු කළ යුතු හිත අපිරිසුදු වෙන ඒවා ටික පිරිසුදු කරනවා. ධිට්ඨි විසුද්ධියෙන් පිරිසුදු කළ යුතු සිත අපිරිසුදු වෙන කෙලස් ධර්ම වලින් පිරිසුදු කරනවා. මග්ගා මග්ග ඥාන දස්ස කාංකා විතරණ විසුද්ධියෙන් මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධියෙන් පටිපදා ඥාන දස්සන විසුද්ධියෙන් සිත පිරිසුදු කළ යුතු ටික පිරිසුදු කරපුවාම ඔන්න ඥාන දර්ශන විසුද්ධිය කියන මාර්ගහිත උපදිනවා. මාර්ගහිතට උපදින්න දෙන්නේ නැතුව ආවරණය කරනවා අපේ හිත අපිව. අර පිළිමේ හරියට ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් වලින් වැහිලා තියෙනවා වගේ. ඒකද අපි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය ගැන බොහෝ දේවල් කතා කරා. දැන් අපි කතා කරන්නේ අපේ හිතට හරියට බරට, තදට, ඝනවට දැනෙන පුද්ගලයෝ පිළිබඳව ප්‍රශ්න වර්ගයක් තියෙනවද නැද්ද? හිතන්නක පොඩ්ඩක් එහෙම දැන නැද්ද? නේද? පුද්ගලයන් පිළිබඳව අම්මාය, තාත්තාය, සහෝදරයාය, ඥාතියාය, දුවය, පුතාය මේ වගේ කීක ඒ ඒ පුද්ගලයන් ගැන නේද තරහකාරයෝ, પરම්පරාගත තරහකාරයෝ කීක නේද? ඒ පුද්ගල අදහසින් අහවලා මට දැන්නාය, ගැහුවාය කේලම් කිව්වාය අපේ සීයට මෙහෙම කළාය තාත්තට මෙහෙම කළාය මේ අපේ પરම්පරාගත හතුරෝය කියලා එක එක එක එක පුද්ගලයන්ව වෙන් කරගෙන ඒ ඒ කට්ටිය හිතවත් අහිතවත් මැදිහත් වෛරී විදිහට වෙන් කරගෙන පුද්ගලානුබද්ධව අපි පීඩිතව ඉන්න ස්වභාවයක් තියෙනවද නැද්ද? අහවලා මං ආදරය කරන අය අහවලා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. ආන්ගේ පුද්ගල සංඥා සම්පූර්ණයෙන්ම අයින් වුණොත් ඉතින් ඒවා පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒවා ඝන වශයෙන් ඒවා ගුලි වගේ අපිට දැනෙන හින්දා ඒ ඒ කොටස් ගැන අපි හරියට වෙහෙසෙනවා. අපේ හිත හරියට වෙහෙසෙනවා. ලෝභ දේශ මොහ උපදිනවා. ආන්ගේ ලෝභ දේශ මොහ උපදින එකෙන් හිත පිරිසුදු කරගන්න නම් අපේ సంతාණයට මේ මේ පුද්ගලයා නෙවෙය නාම රූප පරම්පරාවක් කියන අදහස ඇති කරවන්න ඕනේ. ඉතින් මම මේ රූපය ගැන අපි ඊදවස යම් ප්‍රමාණයකට කතා කරා ඊයේම කතා කරපු දේ ආයමතක් කරන්නම් දැන් ආය තවත් අදහසක් ඇති කරගන්න ඕන හින්දා රූපය සම්පූර්ණයෙන් අවලංගු වෙන්න ඕන හින්දා බැකෝ යන්ත්‍රයක් ගමට ඇවිල්ලා පාර කපුවා කියලා අපි කියනවා. ගමට ඇවිල්ලා බැකෝ යන්ත්‍රයක් පාර කපුවා නම් ඒ බැකෝ යන්ත්‍රයේ පස්කෑවිච්ච අර කුල්ල දන්නවද ඒකේ පස්කෑ වුණා කියලා? අත දන්නවද මම පස්සිස්සුවා කියලා. ඒ බැකෝ යන්ත්‍රයේ කිසිම කිසි දෙයක් දන්නේ නැහැ ඒ වැඩේ කරා කියලා. රෝදයක් දන්නේ නැහැ මම මේ පැත්තට ආවගම් පැත්තට ආවා කියලා. ඒ වගේ අද උදෑසන ආහාර වළඳපු අපි නැත්නම් ආහාර ගත්ත මේ ඇත්තෝ අත් දෙකෙන් ඇඟිලි වලින් බත් ඇනුවා ඇඟිලි දන්නවද බත් ඇනුවා කියලා. උස්සපු අත දන්නවද බත් ඉස්සුවා කියලා. හපපු දත් දන්නවද බත් හැපුවා කියලා. එහෙම බලපුවම මේ ශරීරයේ හොඳින් විමසා බලන්නකොට තේරෙනවා මේ ශරීරයේ කිසිමම කිසි දෙයක් අපි කරන කිසිම දෙයක් දන්නේ දන්නේ නැහැ. මේ වෙලාවේ බඩේ බත් තියෙනවා. බඩ වැල්වල බත් තියෙනවා. එයාලා දන්නවද බත් තියෙනවා කියලා? මෙච්චර උරනවා කියලා දන්නවද? ඩාඩිය දානකොට මේ හැම දන්නවද දැන් ඩාඩිය දාලා කියලා? නෑ. එහෙනම් සත්වයාය පුද්ගලයාය කියලා මේ තියෙන කේසමත්තකේ ඉඳලා පාදාන්තය දක්වා ගන්න පුළුවන්ද? එයා මේකත් දන්නේ මොකක් වගේ ශරීරයද? දැකෝ යන්ත්‍ර වගේමයි. නේද? එහෙනම් මම මේ ශරීරයකින් පලි අරගන්නවා කියන එකෙන් ඇති වැඩක් නෑ. ශරීරයක් කියන එකක් මෙලෝම දෙයක් දන්නේ නෑ. මෙලෝම දෙයක් දන්නේ නෑ. එතකොට ඒ එන්නේ වගේ රූප කොටස ගැන අපි මේකට එක්තරා හැඩයක් තියෙන්න හේතු වෙන්නේ මොනවද කියලා අපි සාකච්ඡා කරා. මේ රූපේ හැම වෙලෙම ඇති වෙලා නැති වෙලා යන එකක් බවත් සාකච්ඡා කරා. දැන් අපි අද සූදානම් වෙන්නේ බොහෝම පරිස්සමෙන් නාම කොටස කියන එකේ මේ චිත්තේ ක්‍රියාකාරීත්වය අපිට හිතක් හැදෙන්නේ කොහොමද? ඒ හැදෙන හිතට හේතු වෙන්නේ මොනවද කියලා අර දෘෂ්ටි විසුද්ධියට ඒම සඳහා හේතුත් එක්කම පොඩ්ඩක් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අපිට යම්කිසි අපේ තියෙන වැරදි අදහස් නැති කරගන්න යම්කිසි රුකුලක් ලැබෙනවා. ඒක බොහොම පරිස්සමෙන් විදර්ශනා කරන අය සාමාන්‍යයෙන් මේ නාම රූප වේදාවෙන් කර ගැනීම කියන එක එකේදී ගොඩක් පරිස්සමෙන් හරියටම කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එතනින් එහාට තියෙන විදර්ශනාවලට ලොකු බාධාවක් නැති වෙනවා. ඒත් එක්කම මේ දින කීපයේම අපි අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරනවා. මොකද මේ නාම රූප බෙදා වෙන් කර ගැනීමත් එක්කම අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගත යුතු තියෙන හින්දා. ඉතින් කොහොමත් භාවනා කරන අය ඒ දර්ශනාවට සූදානම් වෙන්න ඕනේ. මොකද නැත්තම් මේක තේරුම් ගත්තේ නැත්තම් ඉතින් නිවන් දැකීමක් කියන එකක් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. බොහෝ දෙනා එක එක එක විශේෂේස්ත්‍රයන් ගැන හරියට දේවල් හරියට දේවල් ගවේෂණය කරන්න ලොකු කාලයක් ගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි ගැන දේශනා කරලා තියෙන එක අපේ ශරීරය ගැන අපේ හිත ගැන දේශනා කරලා තියෙන දේවල් පිළිබඳව අපිට තරම් ලොකු උනන්දුවක් නැහැ මොකද්ද වෙන සිද්ධිය කියලා දැනගන්න. නාම પરම්පරාව කියලා තියෙන එක තේරුම් ගන්නකොට භාවනාව මොකටද ඕන කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි බොහෝ දෙනෙක් ඉතාලම මේ අන්ධ භක්තියෙන් යුතුව කියලා භාවනාව ඕනේ කියලා. මේක ඔක්කොම මොකද්ද කියලා හොඳට තේරුම් ගැනීම සඳහා අපි පුංචි විග්‍රහයක් කරගමු මේ මේ වෙලාවේ හොඳයි මම මෙහෙම කියන්නම් පළවෙනියෙන් අපි මෙහෙම හමු පරමාර්ථ ධර්ම හතරයි මොනවද චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා නිබ්බාන කියන එක දැන් ඔතන මම කියන එක පිළිමේ වගේ ඒක වැහිලා තියෙන්නේ ඒක මෙතන තාම ඉපදිලා නැහැ එහෙනම් මෙතන දැන් දැනට මං කියලා මගේ කියලා මේ තියෙන ගඹයක් විතර වෙච්ච ශරීරයේ මොනවද මේ වෙලාවේ ක්‍රියාත්මකභාවයේ තියෙන්නේ? චිත්ත, චෛතසික, රූප. රූප කියන එක අපිට සහැදිලිවම පැත්තකට දාන්න ඕන බකලන්තයක් වගේ කියලා. නේද? ඒ දැන් ඉතුරුනේ එහෙනම් අපිට අපිට දැන් හොයන්න ඉතුරුනේ දැනට සත්‍යය පුද්ගලයයි කියලා හොයන්න ඉතුරුනේ චිත්ත, චෛතසික දෙක. චිත්තය කියන එකේ ආයුෂය කොච්චරද කියලා අපි දන්නවා. කොච්චරද උත්පාද තితి භංග කියන ෂණයක හිත ඉපදිලා ඒ ගන්නා වූ අරමුණ අරගෙන නැති වෙලා යනවා. හරි ඊළඟ මොහොතේ උපදින හිත ඊට වඩා වෙනස් එකක්. ඊළඟ මොහොතේ උපදින හිත ඊට වඩා වෙනස් එකක්. ඒ වගේ නම් සිතේ ආයශය උත්පාද තితి භංග කියන ස්වභාවයයි. එතකොට මං ඊයේ පොඩ්ඩක් මතක් කරා මේකට කරුණු හොයන්න කියලා අපේ මතකය කියන්නේ මොකද්ද? අපිට මතක තියනවද නැද්ද? උඩේ පරණ ඒවා. එතකොට මතකය කියන එක කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ එනවා. ඇත්තට මතකය කොහෙද තියෙන්නේ? අපි කියන මතකය තියෙන්නේ හිතේ කියලා. එතකොට දැන් ඊට දැන් චුට්ටකට ඉස්සෙල්ලා කිව්වා හිත ඇති වෙලා නැති වෙලා යනවා කියලා. ඒ නැති වෙලා යනකොට මොන හරි ඉතුරු කරලා යන්නේ? උත්පාද ත්‍ිති භංග කියන ස්වභාවයෙන් හිතක් ඇති වෙලා නැති වෙලා යනකොට මොන හරි ඉතුරු කරලා යන්නේ? නෑ මොකුත් ඉතුරු කරලා යන්න විදිහක් නෑ එහෙනම් හිතෙන් භාගයෙන් නැති වෙන්න ඕනේ නේද අඩුවක් නැතුවම නැති වෙනවා එහෙනම් මතකේ කොහෙද ඉස්සලා අපි කිව්වා චිත්ත චෛතසික රූප නිබ්බහාන කියලා දැන් කෙනෙක් කියයි එහෙනම් චිත්තේ නේනම් චෛතසිකය තමයි මතකයේ තියෙන්නේ කියලා. හරි. අපහසු වෙන නමුත් අපි මේක තේරුම් ගන්න ඕනේ. චෛතසිකය ගැන ධර්මානුකූලව සඳහන් වෙන්නේ කොහොමද? සිතත් සමග ඉපදී සිතත් ගන්න අරමුණම අරගෙන සිතත් සමගම නිරුද්ධ වෙලා යනවා කියලා. එහෙනම් චෛතසිකයේ ආයශයක් කොතරද? චිත්තක්ෂණයයි. දැන් මතකේ කොහෙද තියෙන්නේ? එහෙම බෑ. අන්න එහෙම හිතන්න ඕන අපි. එහෙම බෑ. මට දැනෙනවා මතකේ තියෙනවා කියලා. මට දැනෙනවා මතකේ තියෙනවා කියලා. එහෙනම් මතකය කියන එක කොහෙද තියෙන්නේ කියලා අපි හොඳට විමසන්න වෙනවා. ඇත්තට කොහෙද දන්නේ? ඕන බලන්න පින්වත්නි දැන් මේ වෙලාවේ මම දැන් අපි හොඳට ධර්ම ශ්‍රවණය කර කර ඉන්න වෙලාවේ ඔය ඉන්නවා තමයි දැන් මං මේ දැන් මේ මේ ෂණය ගන්න අම්මා කියලා මං දැන් මං කිව්වා. ඔය අම්මා කියලා කියන්න මොහොතකට ඉස්සෙල්ලා ඔය సంతානයේ අම්මා කියන අදහසක් තිබ්බද? පෙර කියලා මං දැන් එකපාරට කියනවා. එතකොටම පෙර මතක් වෙනවද නැද්ද? පෙර අරමුණ වෙන හිතක් පහර වෙනවා. ඊට මොහොතකට ඉස්සෙල්ලා අම්මා ගැන කතාවක් තිබ්බ මිසක් පෙර ගැන කතාවක් තිබ්බද? නැහැ. නේද? තිබ්බෙම නැහැ. නමුත් දැන් මම එකපාරටම තේර කියනකොට එක එක්කෙනාට එක එක්කෙනාට සංඥා වශයෙන් සංකාර වශයෙන් ඔය තේර කියන එක මතකයට නැගුණද නැද්ද? ඒකට හේතුනේ මොනවද? අතීතයේ දැන් මං කවදාකවත් කාප් නැති. කවදාකවත් කාපු නැති පළතුරක නමක් කියනවා. දැකපු නැති පළතුරක නමක් කියනවා. එතකොට ඒක මතක් වෙනවද? නෑ මතක් වෙන්නේ නෑ. ඒ මොකද අන්න ඒවා පිළිබඳ අතීත සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා නෑ. දැන් මම කාගේ හරි අපි හිතමුකෝ මෙතන ඉන්නවා නම් එක 10 දෙනෙක් පස් දෙනෙක් දන්න කෙනෙක්ගේ නමක් කියනවා. කියනකොට ඒ පස් දෙනාට යාව මතක් වෙන අතර වාරයේදී අනිත් අයට යාගෙන කිසිම සඳහනක් එන්නේ නැහැ. එහෙම නේද? ඇයි ඒ අර පස් දෙනා ඊට කලින් යාව හඳුනාගෙන තියෙන හින්දා. අර පස් දෙනා ඊළඟට අනිත් එක තමයි අම්මා කියලා මම කියනකොට ඒ ඒ ඒ ඒ කෙනාට මතක් වෙන්නේ ඒ ඒ කෙනාගේ අම්මා. ඒ මොකද එයාගේ අතීතයේදී හඳුනාගෙන තියෙන්නේ ඒ ඒ කෙනාගේ අම්මා පිළිබඳ පහළ වෙච්ච සිටි ඉඳී තියෙන හින්දා. එතකොට පරණ වෙච්ච දේවල් හේතු වෙලා එකතු වෙලා තමයි අපිට සිතක් පහළ වෙන්නේ. මේ දැන් මේ දැන් යමක් ඇහැකරනාසය දිව ශරීරය මනසෙන් අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන දේ පිළිබඳව අපිට යම් සිද්ධියක් නැතන සිද්ධ වෙන්නේ පරණ තියෙන දැනුමෙන් දැනුමත් එක්කයි කියලා කිව්වොත් මොකද කියන්නේ? නේද? අනුමන් යම් කිසි දේශපාලඥයෙක්ගේ නමක් කියනවා. කිව්වම සමහර කට්ටියට ඔක්කොම කට්ටිය දන්නවා කියන කායාව මතක් වෙනවා. මතක් වෙනකොට හැබැයි ඇති වෙන හැඟීම එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස්. අතීතයේදී වැඩියෙන් එයාගේ හොඳ දැනගත්ත කට්ටිය එයා එයා ගැන හොඳ අදහස් පහළ වෙනවා. අතීතයේදී වැඩියෙන් එයාගේ නරක ගැන දන්න කට්ටියට නරක අදහස් පහළ වෙනවා. එහෙම නේද? ඒ මොකද ඒ පරණ ඇති ඇතිලා නැතිලාගේ සිතුවිලි. එයා හොඳයි කියලා එයාගේ හොඳ දන්න සිතුවිලි අපේ කනෙන් හෝ ඇසෙන් හෝ අපි දැනගත්තා. එයාගේ හොඳ ගැන දැනගත්තා. දැන් ඒ වගේම එයාගේ නරක ගැන දැනගත්තා. හොඳ ගැන වැඩියෙන් දැනගත්ත කට්ටියට හොඳයි කියලා අදහසක් එනවා. නරක ගැන වැඩියෙන් දැනගත්ත කට්ටියට නරකයි කියලා අදහසක් එනවා. හරි? දැන් අපි තේ එකක් උපමාවට ගන්නවා. කිරි තේ එකක් සීනි දාපු කිරි තේ එකක් උපමාවට ගන්නවා. ඒත් ඒකට රසයක් තියෙනවා. හ්ම්. හිමින් තේරුම් ගම මම කියන දේ මේ තේකට රසයක් තියෙනවා. මේ රසය හැදුනේ කොහොමද? වතුරයි, සීනි, කිරි, කහටයි එකතු වෙලා. හරිද? දැන් කවුරු හරි මට තේකක් හදලා දුන්නා. මං කියන මේ තේක නම් බොහොම රසයි. මේ රසම තියෙන තව තේකක් හදලා දෙන්න කියලා. පොඩ්ඩක්වත් රසය වෙනසක් නැති වෙන තේකක් හදලා දෙන්න කියනවා. පුළුවන් වේද? ඒක ඒක ඉතාමත්ම අමාරු කාරණාවක්. ඇයි? මිශ්‍ර වෙලා හැදෙන හින්දා නේ. අන්න ඒ තේකේ රසය වගේ තමයි. තේකේ රසය වගේ තමයි අපිට පහළ වෙන හිත පින්වත්නි. හරිද? බොහෝ චෛතසිකයන්ගේ මිශ්‍ර වීමකින් තමයි අපිට හිතක් පහළ වෙන්නේ. එකතු වීමකින් තමයි. අන්න ඒ මුහු කරන එකතු කරන ගතිය තමයි චෛතසිකයන්ගේ ක්‍රියාව. එක ක්‍රියාවක්. හරි. දැන් අපි චුට්ටක් බලනවා මේ පිළිබඳව යම් කිසි තවත් විග්‍රහයක් ඇති කරගන්න උදාහරණ කතාවක් උදාහරණයක් ගමු අපි ගැන. මම උදෑසනම අපිටම කාර්යාලයක වැඩ කරන කෙනෙක් කියලා උදෑසනම කාර්යාලයට එනවා. හරි පහන් වෙච්ච හිතකින් තමයි එන්නේ. ඒ එනකොට කවුරු හරි උස්සන්නේ නැති වැඩක් කරනවා. නුරුස්සන වැඩක් කරනවා දකින්න. දැන් මොකද වෙන්නේ? ඔන්න නුරුස්සන හැඟීම් වගේ පහළ වෙනවා. ඇයි ඒ? මං එයා කරන වැඩේ දැකලා මට රුස්සන්නේ නැති සිතුවිලි ඇහෙන් දැකලා ඇහෙන් දැකලා හිත පහළ වුණා රුස්සන්නේ නැහැ ඒවා. නේද? හරි. දැන් මට නිකන් තරහක් වගේ, නිකන් අපහසු සිතුවිලි වගේ පහළ වෙනවා. ඊට පස්සේ කවුරු හරි ඇවිල්ලා එයා ගැන කේලම් වගේක් කියනවා මට. හරිද? දැන් මට ඉස්සෙල්ලා තරහක් ඇති වුණා කියන්නකෝ. දැන් ඊට පස්සේ මේ කේලම් ටික කිව්වට පස්සේ ඒ කේලම් ඇහි ඇහෙනකොට සිත් පහළ වුණා නේද? අන්න ඒ කේලම් ඇහිච්ච සිතුයි නුරුස්සන වැඩේ කරපු සිතුයි සිත් ඇති වෙලා නැති වෙලා ගියා කියලා කියන්නකෝ. හරි පහළ වෙලා නැති වුණානේ. එන්න ඒ සිතුයි මේ කේලම් අහපු සිතුයි දෙකම හේතු වෙලා එකතු වෙලා අරිට වැඩිය තරහක් වැඩි තරහක් ඇති වෙනවද නැද්ද? නේද? අරිට වැඩිය වැඩි තරහක් ඇති වෙනවද නැද්ද? ඒක අපේ సంతානගත ක්‍රියාවලිය නේද? හරි. දැන් තව ටිකක් වෙලා ගියාම අර ඇවිල්ලා මට හොද්දට බැනලා යනවා. හරිද? එයාම ඇවිල්ලා මට බැනලා යනවා. දැන් මොකද වෙන්නේ? ආ දැන් පුපුරු ගහන ගානට එනවා නේද? හොද්දට තරහ වැඩි වෙනවා මොකද? නිරුස්සන වැඩේ කරපු එකක් මතක් වෙනවා. කේලනුත් මතක් කරලා දැන් මම කොටස් වගේ මේ තියෙන්නේ. නුරුස්සන වැඩේ කේලම් දැන්න එක. හරිද? ඒ හැම වෙලේම මට උනේ මොකද්ද? සිතුවිලි හැදිච්ච එක. නේද? ඒවා කරනකොට බයිනකොට සිතුවිලි හැදුණා. දැන් මං ඉන්නේ කොහමද? දැන් අර තුනම එකතු වෙවි මට වැඩියෙන් හැදෙනවා. ටිකක් වෙලා යනකොට මෙයා අඬාගෙන ආවා. රඳාගෙන ඇවිල්ලා මට වැඳලා සමාව අරගෙන ආය කවදාකවත් මේවා කරන්නේ නැහැ කියලා ගියා. ආන්ගේ සිද්ධිය සිද්ධ වෙනකොටත් මට උනේ සිතුවිලි පහළ වීමක්ද නැද්ද? හ්ම්? සිතුවිලි පහළ වුණා. හරි. දැන් හතරක් තියෙනවා අතීතේ. අතීතයේ මගේ සිතුවිලි ඇති වෙලා නැති වෙලා ගිය හතර જાතියක් තියෙනවා. නේද? දැන් බලන්න එතනින් එහාට මගේ ජීවිතේ කොහොමද කියලා. මගේ සිත කොහොමද කියලා. එක පාට වෙලාවට සිතුවිල්ලක් පහළ වෙනවා. පව් අපේ අඬපු හැටි නේද? වෑන්දනේ ඇඬුවනේ කියලා කරුණාවන්ත මෛත්‍රී සාගත සිතුවිල්ලක් පහළ වෙනවද නැද්ද? ඔන්න ඒ මොකද අර හතරවෙනි එකෙන් තමයි හේතුනේ වැඩි කරලා. ඔය ගමම බලන්න අපේ ජීවිතයේ සාමාන්‍ය ඔය වගේ කරුණාව මෛත්‍රියක් පහළ වෙනකොට ඇඬුවට වැන්දට අර බැන්න වෙලාවේ කිව්වෙව්වා කියලා වෙලාවකට ඒව මතක් වෙනවද නැද්ද නේද අර බැන්න වෙලාවේ කිව්වෙව්වා කියලා මතක් වෙනකොට ආයෙ මොකද්ද මට එන ප්‍රතිඵලය ආයෙ තරහක් එනවා නේද අන්න මෙතන අර අර නිකන් අර සීනි, කීරි, වතුර, කහට හතර එකතු වෙලා හැදෙන තේකේ රසය වෙනස් වෙනවා සැරේ සැරේ. සීනි වැඩි වුණොත් සීනි රහයි. කිරි වැඩි වුණොත් කිරි රහයි. වතුර වැඩි වුණොත් දිය රහයි. එහෙනම් කහට වැඩි වුණොත් කහට රහයි. ඒ වගේ අන්න ඒ වගේ හතර මිශ්‍ර වෙලා රසය හැදෙනවා වගේ අර දැන් අර වගේ සිද්ධියක් වුණාම මොකද වෙන්නේ හැන්දෑවේ එක එක රස තියෙන හිත් තමයි පහළ වෙන්නේ. නේද? <laughs> වෙලාවකට වැඩියෙන් මිශ්‍ර වෙන්න සමාවගත් එක. වෙලාවකට වැඩියෙන් මිශ්‍ර වෙන්නේ බැන්න එක. වෙලාවකට වැඩියෙන් මිශ්‍ර වෙන්නේ කේලම් ටික. ආ මෙහෙම කිව්වලු මට දැන් ඇඬුවට ඔය ඔය නිකන් නිකන් බෑ පස්සේ අන්තිමට ඇවිල්ලා ඇඬුවා. පස්සේ අන්තිමට ඇවිල්ලා සමාවගත්තා. ඒ වුණාට අහවල් කේලම් කියලා තියෙනවා. යා මෙහෙම මෙහෙම කේලම් කියලා තියෙනවා කියලා අපිට අදහලා අදහසක් පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආය නුරුස්සන හැඟීම එන්නේ. අර වැඩේ මතක් වෙනකොට නුරුස්සනයි. මොනවා කරත් මෙයාගේ වැඩ මෙහෙමයි කියලා නේද? ආයෙ වුණාට ආයෙ ටිකක් වෙලා ඉන්නකොට ඇඬුව හැටි, වැන්ද හැටි කියලා මතක් කරනකොට ආයක. ඊට පස්සේ දෙකම සමානව මිස් වෙන වෙලාවලුත් තියෙනවා. කෙලවට තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඔන්න ඒ ලක්ෂණ හැම වෙලෙම තියෙනවද නැද්ද? හොඳට තේරුම් ගත්තොත් දැන් ඔන්න අපි හිතමුකෝ අම්මෙක් ඉන්නවා ගෙදරක. අම්මට එයාගේ පුතෙක් උදේම දුරකට නැවතුමක් දීලා කියන අම්මාද ඇවිල්ලා යන්න එන්න කියලා. දුවත් ඒ වෙලාවෙම දුවත් දුරකථන නැවතුම දීලා කියන අම්මා අද ඇවිල්ලා යන්න අපේ ගෙදර කියලා. දැන් මොකද වෙන්නේ යාට? දැන් වෙන්නේ මොකද? වැඩියෙන් එයා අතීතය ගැන මෙනෙහින දැන් කෝකටද යන්නේ කෝකටද යන්නේ කොහෙටද යන්නේ කියලා එක වෙලාවකට හිතනවා දුවලා ගෙදර යන්න ඕන කියලා. හරිද? ඒ මොකද ඔන්න දුවට තියෙන අසරණකමක් හරි නැත්නම් එයාගේ ඉල්ලීමේ ඉල්ලපු හැටි හරි එන්න කියපු විදිහ හරි ඔය කොහොම සිතුවිලි දුවගේ පැත්තට නැඹුරු වෙලා සිතුවිලි හදනකොට හිතනවා නෑ නෑ මම අල්බුවලකට යනවා කියලා. ඒකක ඒ වුණාට අල්ලන්නේ මට කලින් කතා කරේ එයානේ එයාට මොන හරි ප්‍රශ්නයක් ඇති ඒව මතක් වෙනකොට හිතනවා නෑ නෑ පුතාලාකට යනවා කියලා. දැන් කොහොමද? දෙපැත්තටම බැලුවොත් ඕන හුඟක් වෙලාවට වැඩක් කරන්න ගියාම දෙපැත්තට සිතුවිලි පහළ වෙනවද නැද්ද? එහෙම වෙන්නේ ඇයි? අපේ අතීත සිතුවිලි එකතු වෙන හැටි. මේක අපි මතක තියාගන්න අපේ මේ අපේ මේ సంతානගත වැඩපිළිවෙල සිද්ධ වෙන විදිහ හොඳට මතක හිටින්න රසවත් උදාහරණයක් කියන්න. හරි එතකොට රසවත් සිද්ධියක් කියනනම් එතකොට අපිට ඕක හොඳට මතක හිටියි. හරි මතක හිටින්න ඕන මගේ වැඩේ සිද්ධ වෙන විදිහ මෙතන මෙතන වැඩේ වෙන විදිහ. ඡන්ද කාලෙට දේශපා ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තු වෙන දේශපාලඥයෝ මොකද කරන්නේ? රැස්වීම තියෙනවා. රැස්වීම කියලා මොකද කරන්නේ? තමන්ගේ හොඳ කියනවා අනුන්ගේ අය තිබ්බත් නැත්නම් අනුන්ගේ නරක ඔක්කොම කියන තමන්ගේ හොඳ කියනවා. ඒවා ඔන්න අපිට ඇහෙනකොට මොනවද පහළ වෙන්නේ? සිතුවිලි පහළ වෙනවා අපිට. නේද? අපි දැන් ඔය එක රැස් වීමකට ගියා. ගිහිල්ලා ඔන්න දැන් ඒ ටික අහගත්ත කියන්නේ හොඳට. දැන් ඒ ටික අහගන්නකොට මොකද වෙන්නේ? මට එතනදම්ම සිතුවිලි එන්නේ කොහොමද? මෙයා තමයි හොඳම කෙනා. මම මෙයාට තමයි මෙයාට තමයි ඡන්ද දෙන්නේ කියලා ඔන්න දැන් මට එහෙම සිතුවිල්ලක් තියෙන අතර වාරේ මම කෝකටද කියලා වෙන රැස් වීමකට යනවා. ගියාම මොකද වෙන්නේ? එතකොට ඔන්න ආය හොඳ දේවල් ටිකක් ඇහෙනවා අනිත් පැත්තට. එතකොට හිතනවා ඇත්ත තමයි මම එදා හිතුවට දැන් මේ බලන්න මේ මේකට වෙන දේ. නේද? මෙතන මේ සකස් වීමට වෙන දේ මම මේ විස්තර කරන්නේ. හරිද? ඕක හොඳට දන්න දේශපාලක. ඕක වෙනවා කියලා අපිට. හරි දන්න හින්දා මොකද කරන්නේ? ඔන්න හැන්දෑවට ගෙවල් වලටත් එන්න පටන් ගන්නවා නේද? අපි කියන්නේ කැන්වසින් යනවා කියලා. කැන්වසින් කියලා මොකද කරන්නේ? මේ පුද්ගල సంతාන වලට ඇවිල්ලා පුරවනවා ඇහෙන් පුරවන්න බලාගෙන පොත් හදලා දෙනවා හරිද ඒවැය තියෙන්නේ කරපු සේවයවල් අර මේ ඔක්කොම තියෙනවා කනෙන් පුරවන්න බලාගෙන ඇවිල්ලා පිරිසක් ඇවිල්ලා ඇත්ති තරම් කියනවා මේ මං තමයි හොඳ අහවලා නරකයි අහවලා නරකයි කියලා ඇවිල්ලා කියනවා අපි අරක කරලා දෙන්නම් මේක කරලා දෙන්නම් කියලා කියනවා හරි එහෙම කිව්වම ඔන්න දැන් අපේ හිත කතරේ අපේ කතරේ මේ පැත්තට බරයි දැන්. ඒකට ආවම මේ කට්ටියක් එනවා අය. ඉතින් මේක දන්න අය මොකද කරන්නේ අන්තිමට ඡන්දපෝලේ දැන් තහනම් කරලා තියෙන්නේ කිසිම කෙනෙකුට මේ තමන්ගේ මේ පාටක්වත් මොකක්වත් වෙන්නන්න බෑ කියලා. ඒත් මොකද කරන්නේ? හොරෙන් හරි ඈතින්නම් හරි නම්බරයක් හරි අල්ලන්නේ. මෙන්න මේ කියලා. අන්තිමට අපිට මොකද වෙන්නේ බලන්න. ඒ දෙගොල්ලන්ගෙන් තුන්ගොල්ලන්ගෙන් එක එක එක එක ඒවා එක එක ඒවා කියනකොට අහනකොට එක එක සිතුවිලි අපිට තුල පහළ වෙලා හරි අන්තිමට අර ඡන්ද පෙට්ටිය ඇතුළට අර අර තියෙන අර වට කරලා තියෙන බෝඩ් එක ළඟට ගිහලා ඡන්දකොලේ අතට ගන්නකොට වැඩියෙන් හේතු වෙච්ච වැඩියෙන් හේතු වෙච්ච පැත්තට කතරේ වදිනවද නැද්ද? ආන් එතකොට කියනවා රැල්ල ඒ පැත්තට ගියා කියලා. නේද? මොන රැල්ලද ඒ පැත්තට ගිහිලා තියෙන්නේ? සිත් රැල්ල නේද? මිනිස්සෙයින්ගේ සිත් රැල්ල තමයි ගිහිලා තියෙන්නේ පැත්තට. චන්ද රැල්ල නෙවෙයි ඒක. නේද? ඒක හදන්න තමයි කට්ටිය රස්වීම් කියන්නේ ඔක්කොම කරන්නේ. දැන් හිමින් ඉන්න ගමන් ඉස්සෙල්ලාම තමන් ගැනයි බලන්න ඕනේ. හරි හැම වෙලේම මම දැන් ඔය කියවනේ යමක්. හරි. මේක අභිධර්මානුකූලව සූත්‍රාන්ත හැටියට ආදි වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ කරගන්න යන්න යනකොට අපි ඒ ඒවා යොදා ගන්න ඕන කොහටද? මෙතෙන්ට. එහෙනම් මගේ ක්‍රියාකාරීත්වයේ මේ ලක්ෂණ තියෙනවාද කියලා හිමින් විමසා බලන්න ඕනේ. හරි. බලන්න පොඩ්ඩක් හිතලා. වෙලාවකට පුදුමාකාර තරහක් එන්නේ නැහැ. ඔන්න දැන් මේ බලන්න මම මෙහෙම කියන්න. කියන්න. උදේම මහත්තයෙක් ගෙදරින් යන්න යන්න දැන් වැඩට යන්න යන්න. යනකොට එකපාරටම නෝනාට ඕන නැති වචනයක් කියලා යනවා. නිකන් මොකක් හරි තරහ වෙන එකක් කියලා යනවා යන්න. මොකක් හරි හේතුවක් ඉඳලා. දැන් එයා ගියා. මෙයාට මොකද වෙන්නේ? තරහ යන දෙයක් කියලා ගිය දවසට මොකද වෙන්නේ? මෙයා ගෙදර වැඩ කරන ගමන්, ගෙදර ඉන්න ගමන් හැම වෙලේම මොකද කරන්නේ? අන්න අර කියපු වචන ගැන මෙනෙහි කරන්න පටන් ගන්නකොට ඒ පටන් ගැනීමත් එක්ක තව දොරවල් ටිකක් අරිනවද නැද්ද? මොනවද? ඒ වගේ පරණ කියපු ඒවා වගේ. හරි. නේද? මට එදත් මෙහෙම කිව්වද මේ කලින් මතකයක් තිබුණා දැන් ඔන්න නේද? පටන් ගන්නවා ඔක්කොම එකතු වෙන්න පටන් ගන්නවා මේ පැත්තට. ඔයිට කලිනුත් මෙහෙම කියලා තියෙනවා. අහවලාටත් මෙහෙම කියලා තියෙනවා. අහවලාටත් මෙහෙම කියලා තියෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? තව මෙතනත් අලුතෙන් සිතුවිලි අලුතෙන් තරහ සිතුවිලි හදනවා. නුරුස්සන සිතුවිලි හැදෙනවා. මොකද අර එකතු වෙවි හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේකත් එක්ක එකතු වෙලා අරවත් එක්ක මේ මොහොතේ ඇතිවෙච්ච තරහයි ආය ඒකත් එකතු වෙලා තව තරහක් හැදෙනවා. නේද? ඒ මොහොතේ ඇති වෙන තරහත් හේතු වෙලා ඊළඟට හැදෙන ඊටත් වැඩි ලොකු තරහක්. මේක හරියට වැල් පොලිය වගේ. මොකද වැල් පොලිය කියන්නේ පොලියටත් පොලියක් හැදෙනවා. අපේ හිතත් වැල් පොලිය වගේ පරණ තරහ මදිවට මේ වෙලාවේ පරණ තරහ හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා මේ මොහොත තරහක් හැදෙනවා. ඒ තරහ ඒ මොහොතේ තියෙන තරහ ඊළඟ මොහොතට හේතු වෙනවා. එහෙම මහ වේගෙන් සරව තුවාලයකට සරව එකතු වෙනවා වගේ කුණු ගලකට කුණු එකතු වෙනවා වගේ මේ හිතේ ඒ වගේ හැඟීම් ප්‍රබල වෙන ගතියක් තියනවද නැද්ද? චේතනා ප්‍රබල වෙන ගතියක් එකතු වෙවි හැදෙන ගතියක් තියනවද නැද්ද? එන්න හැම ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙනව නේද? තේරෙනවද? ඒක කරන්නේ මමද? ඒක මන්ද කරන්නේ? පරණේව එකට කරගන්න ඕනේ. හරිද කියලා ඒක කෙරෙනවාද කරනවාද? ඒ වැඩපිළිවෙල සිද්ධ වෙන වැඩපිළිවෙල. ඒක මගේ වැඩක්ද? ඒක සිද්ධ වෙන වැඩ පිළිලක් මිසක් ඒක මගේ වැඩක්ද නෑ නේද එතකොට ඒ වැඩ පිළිවෙලට සත්‍යය කියලා කියන්න පුළුවන්ද බෑ කොහොම නමුත් අපි ඒක ගැන පස්සේ කතා කරමු එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා එතකොට එහෙම හේතු වෙන්න එකතු වෙන්න අතීතයේ කොහේ හරි මේක තියෙන්න ඕනේ කියලා අපිට අදහසක් තියෙනවා පින්නත් මේ ලෝකයේ නොයෙකුත් ඵලයන් තියෙනවා ඵලයන් කියලා කියන්නේ ප්‍රතිඵලයන් මේ මොහොතේ සිද්ධ වෙන දේවල් දේ දුන්නක් පායන එක එක ඵලයක්. දේ දුන්නක් පායන්න පායලා දේ දුන්න විද්‍යාමාන වෙන වෙලාවේ දේ දුන්නට හේතු වෙන අවුව වැස්ස දෙකම තියෙන්න ඕනද නැද්ද? හා එහෙනම් හේතුයි ඵලයයි දෙකම එකට තියෙන අවස්ථා මේ ලෝකේ තියෙනවා. වර්තමානයේම හේතුවත් ඒ වෙලාවෙම තියෙනවා ඵලයත් ඒ වෙලාවෙම හේතු ටිකත් ඒ වෙලාවෙම තියෙන්න ඕනේ එකක් හරි හේතුවක් අයින් වුණොත් ඒ වෙලාවේ නැතුනොත් ඵලය විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙම නැති ඒවාත් තියෙනවා. හරිද? පරණ හේතු හේතු වෙලා වර්තමානයේ හැදෙන ඒවාත් තියෙනවා. පොල් ගෙඩියක් හිටවනවා. පැලයක් හැදෙනවා. පොල් ගහක් හැදෙනවා. දැන් පොල් මේ ගහ හැදිලා පොල් අතු පොල් ගෙඩි හැදෙනවා. හැදෙනකොට පරණ පොල් ගෙඩිය තියනවාද? දැන් අලුතෙන් පොල් ගෙඩි වර්ගයක් හැදෙනවා. අලුතෙන් පොල් ගෙඩි හැදෙන්න පරණ පොල් ගෙඩිය හේතුවක් වුණාද නැද්ද? ඒක හේතුවක් වෙනකොට පරණ පොල් ගෙඩිය තියනවද? කොහෙවත් තියනවද? නෑ නැති වුණාට ඒක හේතුවක් වෙලාද නැද්ද? නැති වුණාට හේතුවක් වෙලාද නැද්ද? අන්න හරි. හරි. දැන් අපිට හිමින් තේරෙන්න ඕනේ අපි අතීතයේ ඇති කරගත්ත ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි කොහේවත් තියෙන්න ඕනේ නෑ ඒවා හේතු වෙලා ඒවා එකතු වෙලා මෙතන එකක් හැදෙනවා. මෙතන එකක් හැදෙනවා. හරි? අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙලා මෙතන එකක් හැදෙනවා. දැන් අම්මා කියලා මම ආයදරක් කියනවා. කිව්ව ගමන් මතක් වුණාද නැද්ද? ඒ මතක් කරගත්ත එක මේ කට්ටියක වැඩක්ද? හාමුදුරුවෝ අම්මා කිව්වා මං ඉක්මනට අම්මාව මතක් කරගන්න ඕනේ කියලා මං කරපු වැඩක්ද? නෑ මේක අයිතියක් නෑ කියන්නේ ඒකයි. ওই සංඥාව ඔතන සකස් වෙන්න අපි අපේ අයිතියක් නෑ ඒක. ඒක අපි කරන වැඩ නෙවෙයි පැහැදිලිවම. එහෙනම් අම්මා කියනකොට එක එක්කෙනාට එක එක්කෙනාට තම තමන්ගේ අම්මාව මතක් වුණේ ඇයි? දැන් තේරෙන්න ඕනේ. මේ කෙනාට අදාළව ඇති වෙලා නැති වෙලා ගිය අතීත සිතුවිලි වගේක් තියෙන අම්මව හඳුනාගත්තා. පුංචි කාලේ නේද? ඒන් ඒවා හේතු වෙන්නේ ඒ කෙනාටයි. හරිද? එයාට තමයි ඒක හේතු වෙන්නේ. වෙන කෙනෙකුට හේතු වෙන්නේ වෙන වෙන රූපයක් ඇතිවෙච්ච ඇතිලා නැතිලා ගිය එක. හරිද? තේරෙනව නේද? හරි. ඒකින්ද අම්මා කියනකොට එක එක්කෙනාට මතක් වෙන තමන්ගේ අම්මාව. හරි? එතකොට කොහේවත් තිබිලාද? නැහැ. අතීතයේ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි හේතු වෙවි සකස් වෙන ගතිය අපේ මේ සිතේ තියෙනවා. එන්නේ ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ගිය සිත් ටික අතීතයේ පෙර භවයේ පවා මම අපි පෙරගස්සනවා කියලා හිතන්නකෝ ආන්ගේ පෙරගස්සපුවාම කියනවා ඒ කෙනාට අදාළ චිත්ත පරම්පරාව කියලා ඒ කෙනාට අදාළ චිත්ත පරම්පරාව ඒක කොහේවත් තියෙන එක නෙවෙයි හරි එතන තමයි අපි පිළිගන්න කැමැතිම නැති තැන හරිද අපි ඔය චිත්ත පරම්පරාව අරගෙන තමයි ආත්මය හදාගන්නේ. හරිද? අපේ මේ චිත්තය කියන එක ආත්ම කොට ගන්න ඇත්තෝ ඔන්න ඕක ඕක තමයි මගේ චිත්ත පරම්පරාව. ඒක තමයි මගේ ඒක තමයි මගේ කියලා. ඒක මගේ නම් මට ඕන තැනකින් මිශ්‍ර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? අන්න ඒ එක එක්කෙනාට අදාළව අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිත් පේළිය චිත්ත පරම්පරාවෙන් තමයි හේතු වෙලා මිශ්‍ර වෙලා මෙතන හැදෙන්නේ සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ. ඉතින් මට තරහකාරයා කියනකොට අන්න අතීතේ මට තරහෙන් බැන්න අය. අපේ තාත්තට තරහෙන් බැන්න අය. ආන්ගේ බයිනකොට මට පහළ වෙච්ච සිත් ඇති වෙච්ච ඇති වෙලා නැති වෙලා ගිය සිත් පරම්පරාව හේතු වෙලා අර ඒ පුද්ගලයා දකිනකොට මට තරහ උපදිනවා. හරි? හරි මෙවන් එහෙන් පැනලා ආවිලා මෙහෙ එකතු වෙනවා වගේ. අර තේකේ රසය වගේ ඉතින් විවිධ සිත්. හරිද? විවිධ සිත් පහළ වෙනවා. ඉතින් මොකද වෙන්නේ 81ක් වූ සිත් පහළ වෙනවා. හරි? ඒවත් එක එක ප්‍රමාණය. එක එක එක එක ප්‍රමාණය වෙනස්කම් සහිතව. ඉතින් එතකොට හිතන්න බැරි තරම් විවිධාකාර සිත් තමයි. දැන් ආදරය කියලා කිව්ව ආදරය අඩු ආදරයක් වැඩි ආදරයක් මධ්‍යස්ථ ආදරයක් නේද? ඒ මිශ්‍ර වෙන අතීතයේ හේතු වෙන දේවල් මිශ්‍ර වෙන හැටියට තමයි දැන් අපි හිතලා බලන්නකො පොඩ්ඩක්. සරෙන් සරේ සරෙන් සරේ දැන් කෙනෙක් කියලා ගන්න කෙනෙක් කෙරෙහි තියෙන ආදරසිත මේ මොහොතේ ඇති වෙනවා වගේම තව චුට්ටකින් ඒක වේගෙන් වැඩි වෙනවද නැද්ද? සමහර විට වේගෙන් වැඩි වෙනවා. සමහර වෙලාවට මොකද වෙන්නේ? වේගෙන් අඩු වෙනවා. නේද? වේගෙන් අඩුලා සමහර වෙලාවට මොකද වෙන්නේ? අනාදරය දක්වාම යනවා. නේද? වෙලාවට හිතනවා නැති එකමයි හොඳ මලවදේ කියලා හිතෙනවා අපිට. කෙනෙක් අරමුණු වෙනකොට. ආයතාව චුට්ටකින්ම මොකද වෙන්නේ? අපේ අය මම එහෙම හිතුවේ කියලා ඒ මොකද අර පරණ මොකක් හරි හොඳක් මතක් වෙද්දී. මේ ලනුව කාලා නේද මේ මුළු ජීවිතේම? ගෙවන මුළු ජීවිතේම ඔන්න ඔය වගේ වැඩපිළිවෙලකට අහු වෙලාද නැද්ද? අන්න ඒ මෙතන සකස් වෙන සිත සකස් වෙන්නේ අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිත් හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා හේතු වෙලා එකතු වෙලා අන්නේ ඒ පුද්ගලයාට අදාළව ඇති වෙලා නැති වෙලා ගිය සිත් පරම්පරාව තමයි ඔය අපිට හේතු වෙලා හේතු වෙන්නේ දැන් අපිට උදාහරණයකට වෛද්‍යවරයෙක් වේදනාව අරගෙන ලෙඩෙක් ළඟට ගිහිල්ලා ලෙඩේ විස්තර අහලා වේදනාව කියලා බලලා රුධිර පීඩනය පරීක්ෂා කරනකොට වෛද්‍යවරයාගේ මනසට මොකක්ද එන්නේ? මේ අහවල් අසනීපයයි කියලා. මම ඕක බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා ආයේ මම මොකටද දොස්තර ලොකු ළඟට යන්නේ මා මේ වැඩේ කරනවා කියලා වේදනාවක් හොයාගෙන වෛද්‍යවරයෙක් නොවන මම මොකද කරන්නේ ලෙඩෙක් දැකලා ගෙදර ඉන්න ලෙඩා මෙයාව දොස්තර ළඟට යවන්න ඕනේ නැහැ මම මේක කරනවා මම මම දැක්කම කරපු හැටි කියලා වේදනාවක් හොයාගෙන පපුවෙන් තියලා පිටෙන් තියලා ලෙඩේ විස්තර අහලා බලනවා. බැලුවාට මොකද වෙන්නේ? ලෙඩේ පිළිබඳ අදහස් එන්නේ නැහැ. ඇයි වෛද්‍යවරයාට එන්නත් අපිට නොඑන්නත් හේතුව? එයා අවුරුදු 4ක් 5ක් තිස්සේ ගුරුවරු කියන දේවල් අහගෙන පරිශන කරලා පොත්පත් කියවලා පාඩම් කරලා එයාගේ සිතුවිලි පරම්පරාවේ මොකද්ද කරේ? ලෙඩ පිළිබඳ ප්‍රතිකාර පිළිබඳ නේද? සිතුවිලි ඇති වුණා. ඇති කරගත්තා. නේද? ගුරුවරු කියන දේවල් ඇහිලා. ඒව නැති වුණා. නමුත් අන්න දැන් ඊට අදාළ අරමුණු ගන්නකොට අරවා හේතු වෙලා මෙහාට එනවා. අපිට එන්නේ නැත්තේ ඇයි? අපිට එන්නේ නැත්තේ ඇයි? එන්නේ නෙවෙයි මං කියනවා එන්න නෑ නේද? එන්නේ නෙවෙයි එන්න නෑ මොනවද නැත්තේ? අපි කියන දැනුම නෑ කියලා. අවබෝධය නෑ කියලා. නේද? ඒක හින්දා ඒ ලෙඩවලට අදාළ සිතුවිලි මේ පැත්තට එන්නේ එන්නේ නැහැ. ලෙඩවලට අදාළ සිතුවිලි මේ පැත්තට එන්නේ නැහැ. එන්නේ නැහැ නෙවෙයි. එන්න අතීතයේ ඊට අදාළ සිතුවිලි පහළ වෙලා නැහැ. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි මේ නාම කොටස කියලා අපි අපි ඒ වගේ වැඩ පිළිවෙලක තමයි මේ ඉන්නේ. ඒ වගේ වැඩ පිළිවෙලක තමයි අපි මේ ඉන්නේ. ඒ වගේ වැඩ පිළිවෙලක් මෙතන සකස් වෙනවා. එන්න ඒ වැඩ පිළිවෙල සකස් කරනකොට දැන් මෛත්‍රී සිතුවිලි වැඩිපුර වැඩිපුර වැඩිපුර ඒ ඒ సంతානිය ඇති වෙලා නැති වෙලා ගිය කට්ටිය හරිට මොකද වෙන්නේ මේ මොහොතේ පහළ වෙනකොට මොන හරි අරමුණක් එනකොට වැඩියෙන් හේතු වෙන්නේ මොනවද? මෛත්‍රිය. නේද? පුංචි කාලේ ඉඳන්ම නැත්තම් පෙර භවයන් වල පවා අවිහිංසා සහගත සිතුවිලි වැඩියෙන් ඇති වෙලා තියෙනවා නම් චිත්ත පරම්පරාවල අන්න ඒ පැත්තට වැඩිපුර කාටවත් හිංසා නොකර ඉඳීමේ සිතුවිලි පහළ වෙනවා. ඡන්ද සිතුවිලි වැඩිපුර පහළ වෙච්ච පහළ වෙච්ච පහළ වෙච්ච අයට ඒවා හේතු වෙලා එකතු වෙලා වැඩිපුර ඡන්ද අදහස් පහළ වෙනවා. ඒක එයාලගේ වැරද්ද. නමුත් අන්න ඒ පහළ වෙන හින්දා අපි කියනවා එයා ඡන්ද පුද්ගලයෙක් කියනවා. මෙයා මෛත්‍රී සහගත පුද්ගලයෙක් කියනවා. මෙයා කරුණාවන්ත පුද්ගලයෙක් කියලා. නේද? ඉස්සෙල්ලාම ඔන්න ඔය ඇහිඳ ඇහිඳ නැවත හැදෙනවා වාගේ හේතු වෙන මිශ්‍ර වෙන හැටි අපිම ගවේෂණය කරන්න ඕනේ ඒකුත් උදාහරණ සහිත හැම වෙලේම කිව්ව දේවල් හැටියට දැන් හිත පහල කරගන්න බලන්න ඕනේ. කවුරු හරි බයිනකොට ආ මේකයි ඔය වෙලා තින්නේ පරණ ඒවා හේතු වෙලා එතන හටගෙන කියලා එහෙම සිහියකින් අපි වාසය කරන්න ඕනේ ටික ටික ටික ටික අම්මාය තාත්තාය සහෝදරයාය ඥාතියාය කියන එකට වැඩිය නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියලා වචන මාත්‍රයක් නෙවෙයි අපි අපි මේ අනිත් එක ඒවා මේ මේ කඩේ යනකොට පාර යනකොට ආන නාම પરම්පරාවක් යනවා රූප પરම්පරාවක් යනවා අර කවුරු හරි දැන්නාම ඕකේ තියෙන නාම પરම්පරාවනේ එහෙම මේ නේද එහෙම මේ කී කී ඉඳ නොගැලපෙන තැන්වල සාකච්ඡා කරන්න ඕනේවා නෙවෙයි ධර්මය දන්නේ නැත්නම් එකතු වෙලා තමන්ගේ අවබෝධය සඳහා මගේ මේ වැඩ පිළිවෙල මං අහුවෙලා ඉන්න වැඩ පිළිවෙල මං අහුවෙලා ඉන්න වැඩ පිළිවෙල මේකයි කියලා තේරුම් ගැනීමකුයි අවශ්‍ය වෙන්නේ ඒකින්ද එහෙම කවදා හරි දවසක අපි මේක තේරුම් ගන්න වෙනවා දැන් මේ සිතෙහි ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන විදිහ අනුව මේක අපි භාවනාවකදී කොහොමද මොකද්ද වෙන්නේ ඒ වගේම එහෙම කළ යුත්තේ ඇයි අකුසලයෙන් නිදහස් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා ඔන්න ඔය ක්‍රියාකාරීත්වය අපි තුලින් තේරුම් ගත්ත ඇත්තන්ට ලොකු පහසුවක් ලැබෙනවා. එහෙනම් හැමෝම අපි ඒක කොහොමද කරන්න කියලා හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අභිර්යයන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අවබෝධ කර ගැනීමෙන් සියලු කුසල් අයින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. එවැනි අදහසකින් තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දුන්න මේ පින්වත් ඇත්තන්ට අපි බොහෝ පුණ්‍ය අනුමෝදනා කරනවා. ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කිරීම හේතුවෙන් දැනතන සියලුම පුණ්‍ය ශක්තිය මේ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you.